අපි නරක කම්පන නිසා අපිට හැම දුරට හම්බෙන මේ පස්සද්ධිය අපිට හම්බෙන මේ සමාධිය හැලහැප්පෙන්න පටන් ගන්නවා. ඒ වෙන වෙලාවක අපි ගත්තොත් තීන්දුවක් අපි වුණත් අව탁ෂීරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි ගිහිල්ල ඉවර වෙලා හොඳ සාන්ත සත්පුරුෂයන් ඉන්න තැනක විවේක පරිසරයකට ගියොත් අපි ඉතිස්සා ගන්න පුළුවන් අපෝ මේකින් දැදින සමාධිය කියන්නේ මොකද්ද? ඉබේම සමාධියට එනවා නේද කියලා අපේ ළඟ තියෙන අපි පිළිබඳව තියෙන තක්ෂීරුමත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා පරිසරය නිසා. ඒ මොකද හේතුව අපි නම් මේ උපේක්ෂාවේ අර දෙවෙනි පන්නරේ තාම පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසා අපිට මේ මේ කියන ගිහිව ඉඳගෙන භාවනා කරලා අපි ගඟ දිගේ ඉහළට පීනන ගතිය වාසියට හරව ගන්න ක්‍රම. මේක අපි කොහොමද ප්‍රයෝජන ගන්නෙ? එහෙනම් අපි මේ වෙනකොට උපේක්ෂාව කියන සාමාන්‍ය ප්‍රමාණයක් අවබෝධ කරලා තියෙන්න ඕනේ. අපි මේක උපයා ගත්තෙත් අම්මා දීලා බූදලයට නෙවෙයි, තාත්තා දීලා නෙවෙයි, ගුරුවරයා දීලා නෙවෙයි, අපිම සතිය, ධම්ම විචේ, විරිය, පීචි, ස්පස්සද්දී සමාධි තුලින් එළ යම් උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව තුනද කිසිම ලෝකෙ කිසිම සාධකයක්. උපේක්ෂාව වඩන්න උදව් කරන්නේ නැහැ. පේන්න තියෙන එක කඩන්න උදව් කරනවා වගේ. ඒ ලෝකෙ දුවන්නේම නීවරණ පැත්තේ. අන්නේ සත්‍යයටදී Taman තේරුම් අරගන්න ඕනේ. මයිලඟ තියෙන මේ යා ලාවට යාන්තම් රැතිලා තියෙන උපේක්ෂාව ඇත්තද නැත්තද නැත්නම් මේක ශක්තිමත්ද කියලා බලන්න මේ ලෝකයෙන් එන මේ අරමුණු මේ ලෝකයෙන් එන සංඥාවලදී Taman වැඩ කරගෙන යනකොට වෙනකට වඩා අපන්නකව වෙනකට වඩා සාමීචි ප්‍රතිපන්න වෙනකට වඩා අවිරුද්ධව වෙනකට වඩා අරණව කටයුතු කිරීම මොන්දල්කමක් විදිහට දකින්නේ එහෙම නැත්නම් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් විදිහට කියලා. මෙන්න මේ විදිහට නෝන්ජල්කමක් කියලා දකිනවනම් කට හොදලා කියන්න වෙනවා අසත්පුරුසයි. මේකයි මගේ දැන් පාඩම මේකයි මම කල යුත්තේ කියලා යම් කිසි කෙනෙක් ඒ එන බාධක ධර්ම දිහා ප්‍රකෘති මනසින් එළියට යනවනම් සත්පුරුසයි කියලා කියනවා. ඒ වගේම තවත් උපමානයක් දෙන්න පුළුවන්. මෙන්න මෙතනදී ඒ කියන්නේ තමන් මේ පරිසරයේ තියෙන දේවල් ගේන් තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න නැතුව අපන්නකව අවිරුද්ධව අරණව සාමීචි ප්‍රතිපන්නව ගත කරනවා නම් එකක් නිර්ලෝභීව ඊට දාන්න වෙනවා ඒ තමයි තමන්ගේ රුචි අරුචිකම් අපි ඉස්සල්ලාම දන් දෙන්නේ දස දාන වස්තු අන්නපානං ගරං වත්තං මාලා ගන්ධ විලේපණං ආදි වශයෙන් කැට කැට දන් දෙනවා හැබැයි බුද්ධි ගානේ ලියනවා අච්චර දුන්න මෙච්චර දුන්න කියලා ඒකට උපේක්ෂාව වැඩෙනව නෙවෙයි නමුත් මොන දෙනවට වැඩිය හොඳයි නේ හොරකම් කරනවට වැඩිය හොඳයි නේ එහෙම කර කර ඉන්නකොට කියනවා ඕක ඔය දාණයෙන් ප්‍රෝජනයක් වෙන්නම් ඒක දීලා දාපන් ඕක ආයේ මේ ඉලක්කම් ලියන්න අනම්මනම් කරන්න ඕනේ නැහැ කියලා ඒක ටික කාලයක් යනකොට බුදුදුවේ පුරුදු වුණාට පස්සේ වමතෙන් දෙනවා දකුණට නොදැනෙන. ඔහොම දීගෙන දීගෙන යනකොට සිල්ලතුන්ට දෙන්න පටන් ගන්නවා තමනු සීලෙක හිටලා. ඊට පස්සේ සමාධි කරනකොට දැන් අර දානයේදී දීලා දාන්නේ දස දාන වස්තු. ඊට සීලයේදී දීලා දාන්නේ අභය. අභය දාන. සත්තු නොමරිනු අභය දාන දෙනවා. පොරකන් නොකර ඉන්න අභය දාන දෙනවා. කාමීත්‍යචාරය නොකර ඉන්න අභය දාන දෙනවා. වචනේ චීජන කේනා මිස වචන පරිස වචන බොරු වචන නොකිය අභය දාන දෙනවා. එතකොට සර්වඥාන්සේ මෙන්න බලනකොට අභය දාණයට සර්වඥාන්සේ කියන්නේ මොකක්ද? මොකද්ද නැත්නම් ආරි විවහරේ සතුන් නමරණට කියන්නේ අග්ග දානම් මහා දානම් ආර්ය විනයේ. සතෙක් නමර සිටීම අග්‍ර වූ මහා දානයක් ආර්ය විනය මොකද්ද ඒක අභය දානයක්. දැන් දස දාන වස්තුන් මොනවාර දෙනවයි කියලා දෙනවා නම් ඒ වස්තු ආපව ලැබෙන එකනේ අපේ කර්මේ සහ කර්මඵල නීතිය කියන්නේ. ඒකට අභය දාන දුන්නොත් මොකද්ද හම්බෙන්නේ? ආභය ලැබේ. අබේ ලැබෙනවයි කියලා කියන්නේ Tamanට කරුණකට, තනිකමකට, එහෙම නැත්නම් පහළ තැනකට ගියාට කවදාකවත් බයක් හිතෙන්නේ නැහැ. අබෝ හොඳයි මට පරියන්කයක් ගහන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ. කාමීසාවෙන් ඉන්න එකනට තනි වෙනකොට බය වෙනකොට පහළ තැනකට ගියාම මහා බයක් ඇති වෙනවා. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. ඒක ඉන්නේ නැහැ. ඒකෙන් පරානුවාද බයක් එන්නේ නැහැ. අනේ මේ මිනිස්සු මට මේ තනි වෙලා ඉන්නකොට බණීක ගහයිද කියලා බයක් එන්නේ නැහැ. මේ දණ්ඩ බය කියලා රටේ නීති කඩලා මිනිස්සු ඉන්න මිනිස්සු බයේ ඉන්න වගේ Tamanට බයක් එන්නේ නැහැ. මැරෙන පස්සේ අපාගත වෙයි කියලා කියලා බයක් ඉන්නෙත් නැහැ. ඒ නිසා ගණන් මිලා මිලක්කම් වල හැටියට බලනකොට නම් දසදාන වස්තු ඉතාම මිලාදිකයි බොහෝම සල්ලි වේදන් වෙනවා ඈත දුර බැහැර යන්න. නමුත් මේ සීලේදී දෙන අබේදානේ නොමිලේ ලැබෙන්නේ අසීමිත අප්‍රමාණ කුසල් සිද්ධ වෙනවා. ඊකට අපි හිතමු නීවරණ ටික දීලා දැම්මයි කියලා. සමත භාවනාවේදී කාමච්ඡන්ද ආදී නීවරණ දීලා දාලා පිටක්ක ਵਿਚාර පීජෝක ඒකග්ගතා කියන ධානාංග ලබනවා. එතකොට සිද්ධ වෙන්නේ ඊටදී ශ්‍රේෂ්ඨ දාන. දැන් අන්තිමට විපස්සනා වේදී අපි අනුශීල ධර්ම නිය දානවා කියලා කියන්නේ තුන්ගේ රුචි අරුචිකන් ටික තමයි. ඒක තමයි අමාරුම දේ. මොකද ඒක අපි ඇහැ වාගේ පණ වාගේ මගේ මනාපේ මගේ රුචිය මගේ දේවල් කියලා මේ ඉන්න එක අර ගංගාධික පුණ්‍ය පිළිල වගේ එනතන් අර ඈතට ගිය රොකට් එක නැවත Tamanගෙම තැනට එනකොට ධාන කීකරුවේ අවශ්‍ය නාස්තිය සිදු නොවෙන්න කටයුතු කරන්න වගේ මේ තුන්ගේ රුචි අරුචිකන් දීලා දාන තැන තමයි මේ විපස්සනාදී ਸਰවඥාන්සේ අපිට අනිකුත් සාස්ෘණ වහන්සලා ඉක්මවලා පෙන්ලා තියෙන දේ. දේ. ඉතින් ඒකට එන්න අර දානීය පිළිබඳව ගොරෝසුට මේක හසුරලා පුරුදු වෙන්න ඕන. දානීය කියලා කියන්නේ තමයි හොඳටම රුචි තමයි දරුවන්ටවත් දෙන්නේ නැති වටිනා දේ බුද්ධ පූජාවට තියෙන. ස්වාමීන් වහන්සේ නමකට පූජා. ඒකම අබය කියලා කියන්නේ බයටවත් ආදායම් බද්දෙන් නිදහස් කරගන්නේ අනේ මිනිස්සුත් ඒ සතත් ජීවත් වෙන්න කැමති මා ජීවත් වෙන්න කැමති මං ඌට කරදර කරන්නේ නැහැ කියලා දීලා දාන. නියම ධර්මත් තමන්ගේ කාමචන්ද ආදී දේවල් දීලා දාලා ධ්‍යාන සුඛය ලබනවා. අවසානයේ මේ කියන නීවරණ මේ අනුශේඛ කෙලෙස් වල විසිද්ධ වෙන්නේ ඒ තමන් මෙතෙක් කල් પરම්පරාවෙන් සිංහල බෞද්ධයයි කියාගෙන ගෙන අපේ මති මතාන්තර සේරම ටික විසිකලා දාන. ඒ නිසා උපේක්ෂාවේ මේ ආපහු එනකොට හැලහැප්පෙන්නට ඥාතියින් අතරට ලෝකයා අතරට යනකොට කරන්න තියෙන කැපකිරීම ඔය කාටක හීනකින් හිතා ගන්න බැරි තරම් තාමත් අමාරුයි මොකද තමන්ගේ තාමත් රුචි දේවල් තමයි අතාරින්නේ. නමුත් ඒ දේ නොකළොත් ආબોධ කරගෙන ධ්‍යාන ලැබලා මාර්ගඵල ලැබලා බන නොකිය හිටියොත් විනාශයක් ලෝකෙට සිද්ධ වෙනවා. ඒක නිසා සරුවචනාංශයේගේ ඒවං නිසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විරජි අනාථාවත්‍යං නිර්ජේතවනේ අනාථපිණ්ඩිකසාරාමයේ කියලා පිටසර කරනකොට ඒ අටුවාචාරින් වහන්සේ අහනවා ඇයි මේ සාවත්‍යං විරජි ජේතවනේ කියලා දෙක දෙපොලක් කියන්නේ කියලා. සාවත්‍ය කියලා ගමේ නමක් ලියනවා ඉන්න ආරණ්‍ය නමක් ලියෙත්. සාමාන්‍ය ඇඩ්‍රස් එක ලියනකොට මේ තියෙන්න එපා. ඒත් අටුවාචාරින් වහන්සේ ඇයි මේ ගමයි ඉන්න ආරණ්‍ය දෙකම ලියන්නේ කියලා. ඒක ලස්සන විග්‍රහයක් කරනවා සැවැත් නුවරකින් දැන් අදහා කරන ගොදුරු ගම. ගොදුරු ගම කියන්නේ බඩ රස්සාවට පාත්‍රය අරන් යන තැන. ඒක මහා කරුණාවෙන් කරන්නේ. මිනිස්සු ළඟට ගිහිල්ලා බත්තියක් ඉල්ලගෙන දාන ටිකක් අබාගෙන බණ ටිකක් කියලා මහා කරුණාවට කරුණාය උබ ගමනක් කියලා තියෙනවා. කරුණාවෙන් මිනිස්සු ඉන්න තැනට යනවා. ඊට පස්සේ බඩ පෙරනට පස්සේ බණ කිව්වට පස්සේ ළඟින්නේ නැහැ ඒක. ප්‍රඥාය අපගමනන් ආපෝ කැලේට යනවා. ඒ යන්නේ ජේතවනාරාම. ඒ නිසා මේ මිනිස්සුන් විහාරට යන කරුණාවෙන් යන ගමනට උපගමනය කියලා කියනවා. අත්‍යවශ්‍ය බුද්ධචර්යාව. නමුත් වැඩි වේලාවක් මනුස්සයෙක් එක්ක ඇසුරු කරන්නේ මොකද ඇසුරු කෙරුවොත් ලාමක වෙනවා නෝන්ජල් වෙනවා ලාභ වෙනවා ඊට පස්සේ උන්වහන්සේ විවේකයෙන් පිස්සුන්වහන්සේ නැවතත් ආයශරය අරන් ගත වෙනවා මේක තමයි අපි මේ සංවිධානය කරගන්න ඕනේ අපි කෑමටත් ඇඳීමටත් නිවස්න පිණිසත් බෙහෙත් පිණිසත් යම් ප්‍රමාණයක් වැඩ කරන්න වෙනවා ඒකට අපි සමාජයට යන්න වෙනවා නමුත් ඒකින්ම දවසේ බැවි විශේෂතරම ගත කෙරුවොත් අපි කරුණාවේ උපගමනන් විතරයි ප්‍රඥාවේ අපගමනේ නැති වෙනවා ඒක කවුරුත් කරලා දෙන්නේ බුදුරජාණන්සේ බුදු වෙලත් කරලා තියෙනවා හොඳට මතක තියාගන්න Taman තුන උපේක්ෂාවක් වැඩෙනවා නම් නැත්නම් යඹුරු වශයෙන් වඩන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ලෝකවිෂයේ එහෙම නැත්නම් ඒ කියන සම්මුති සත්‍යයත් එක්ක ගැටෙන්න වෙනවා. ඒ ගැටෙනකොට වෙනසක් එනවා. නොගලපෙන ගතිය එනවා. අන්න ඒ ටික විසඳ ගැනීම සඳහා නැවතත් විවේක වෙලා හොඳට දිරව ගන්න. දිරවගත්තට පස්සේ මේ වෙනස ආවේ Taman තුල